දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස් භගවතු ආරහතෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීම අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිපාතය අතිපූජනීය මහෝපාධ්‍යාය මහනිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ තුන්වෙනි දේශනාවයි අදට ඉදලා තිබෙන්නේ කලින් දවසේ දේශනාවේදී අපි දියසුලි උපමාවකින් සංසාරයක් නිබ්බාණයක් සංසරණයක් නිබ්සරණයක් පිළිබඳ අරහස මතුවෙන ආකාරයකට එක්තරා විස්තරයක් කළා ඒ වගේම ඒ පටිච්චසමුප්පාදයේ සමුදය නිරෝධ කියන මේ දෙපැත්තම තේරුම් ගැනීමට අදාළ වෙන ඒ සාධක සූත්‍ර එහෙමත් අපි ඉදිරිපත් කළා. මේ දියසුලිය ගැන අපි කල්පනා කරලා බලනවා නම් තව සමාන්තර ගැළපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ අංගත් සංග මේ දියසුලියේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බහින මහා ජල කඳට එරෙහිව යා හැකයි කියන හිත කියා හිතන ඒ අවිද්‍යාව තමයි අර මේ දියසුල්ලියේ ආරම්භය ඒ විදිහටම ඊළඟට මේ මේ අවිද්‍යාව නිසා ඉන්සිගෙන් වෙන අවිද්‍යාව මගින් ඉසිගෙන් වෙන සංස්කාර යම්කිසි අරණදීන් ප්‍රයත්න රාශියක් තිබෙනවා නම් අර දියවැල ඉදිරියට ගෙන යන ඒවා අපට හිතා ගන්න පුළුවන් සංස්කාර හැටියට ඊළඟට ඒ ඒ සංස්කාර ඒ විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා අර මහ ජල කඳෙහි සැපිලා ඒ දිය සුලියක් බවට පත් වෙන අවස්ථාවේදී අපට හිතා ගන්න පුළුවනි අර ඒ විඥානය විශේෂයෙන්ම ඒ දියරල් පීරාගෙන ඉදිරියට ඇදීම තමයි අර විඥානය ඒක අර මහජල ගඳත් එක්ක හැපිලා ඊළඟට නාම රූප හැටියට එක්තරා ස්වභාවයක් පෙන්වු කරනවා ඊළඟට ඒ නාම රූපය එහිම දියුණු වැඩුණු අවස්ථාව හැටියට සලකන්න පුළුවන් අර සලආයතන කියලා කියන දක්වන ඒ පටිච්චසමුපාද අංගය අපිට ඒක මේ විය සුළි ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවනි මේක හරියට අර අර දියතුලිය කාලයක් තිබීමෙන් ඒ පාතාලයක් හැරීමෙන් ඒ පාතාලයෙන් නැගෙන ඒ පාතාලයේ ඒ සලායතන හය කියලා ගන්න පුළුවනි ඒ එතන ඒ කියන ක්‍රියාකාරීත්වය ඊළඟට ඒ ස්පර්ශ වේදනා ආදී ඊළඟට සංහාව ඊට යටින් ඇත්ත වශයෙන්ම අර පාතාලයේ හැටියට සලකන්න පුළුවනි ශාරීරික වේදනා බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තිබෙනවා සංයුත් සංගියේ සලායතන සංයුක්තියේ තිබෙනවා ශාරීරිකාණං කෝ ඒතම් භික්කවේ වේදනාණං අධිවචනං යද්දං පාතාලෝති කියලා මහණෙනි මේ පාතාලය කියලා කියන්නේ මේ ශාරීරික වේදනාවලටම වෙන නමක් කියලා එහෙම බැලුවහම මේ භවයේ සත්‍යයා අර සංහා පිපාසයක් ඇති වෙන්නේ අර වේදනාව නිසා. ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අසෘතවත් ප්‍රසජනයා දුක් වේදනාව වලින් පීඩිත වූ අවස්ථාවේ සැප වේදනාව සොයනවායි මත් නිසාද සැප වේදනා හැර දුක් වේදනාව වලින් නික්මීමක් අසෘතවත් ප්‍රසජනයාට පේන්නේ නැත් කියලා. එහෙම ගත්තොත් අර අර පාතාලය අර ශාරීරික නිමක් නැති ශාරීරික වේදනා රාශියයි ඒවා නිවා ගැනීමට ඒ තියෙන පිපාසය වගේ අර අර පාතාලින් නැගෙන ඒ ආකර්ෂණ වේගය ඒ ආකර්ෂණ බලයෙන් තමයි ළඟට උපාදානයේ තණ්හාවෙම තිබෙන අද ගන්නා ස්වභාවය උපාදානය ඊළඟට ඒ උපාදින්න වශයෙන් ඒ අවට ඇති ඒ යම් කොලාතු රොඩු ආදී හැම දෙයක්ම ඒකට ඇදගෙන අර භවයක් සකස පෙන්눔 කරනවා ඒ කියන්නේ අත දික් කරලා පෙන්වන්න පුළුවන් විදිහේ තැන ඒ උපාදින්න වශයෙන් එදිය සුලියේ තිබෙන දේවල් ආශ්‍රයෙන් පෙන්눔 කරන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට මේ දිය සුලිය උපමාව ආශ්‍රයෙන් උතර පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවනි. මේ පටිච්ච සමුප්පාද ධර්මතාව දැකීම ඇත්ත වශයෙන්ම ධර්ම චක්ෂුසයක් හැටියට දක්වනවා ධර්ම චක්ෂුසයක් පහළ වීම හැටියට ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාගේ පිළිබඳව සඳහන් වෙනවා විරජං වීතමලං ධම්මචක්ඛුන් උදපාදි කියලා නික්ලේශ වූ පිරිසුදු නිර්මල වූ ධර්ම චක්ෂුසය ඒක ඒ ධර්ම චක්ෂුසය හඳුන්වන පාඨයක් නිතරම වගේ සූත්‍රවල සඳහන් වෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා එහි තේරුම හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ සියල්ලම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය. එතකොට මේ පාඨයෙන් අපිට ඒක සමහර අවස්ථාවල කෙටියෙන් උත්සන්දහන් වෙනවා. සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන පද යුගලයේ දෙකෙන්ම සඳහන් වෙනවා. සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ. ඒ දකින්න ආකාරය හරියටම කිව්වා වගේමයි කියන්නේ. හට ගැනීමක් හට ගැනීමක් තියෙනවා නිරුද්ධ වීමක් නිරුද්ධ වීමක් තිබෙනවා. මේ දෙක අතර සම්බන්ධය අර යංකින්චි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං හට ගන්නා ස්වභාවයත් යම් කිසිවක් වේද ඒ හැම දෙයක්ම නිරුද්ධවන ස්වභාවයද ඇත්තේය මේ මේ කියමනේ මෙතන අපට පෙනෙනවා අර සංසාර ගැටලුව තුලම නිබ්බාණය දැකීමේ ශක්තිය තමයි එතකොට මේ ධර්ම චක්ෂය කියලා කියන්නේ මේ සංසාරයක් නිර්වාණයක් කියන දෙක බොහොම ඈතට දමාගෙන අර දෙපිලක් කරගෙන ඒ හිතන ආකාරය අනුව බලනකොට නොයෙකුත් ගැටලුමක් වෙනවා. නමුත් මෙතන අපට පේනවා අර දුකට දුකට හේතු වුණු ඒ දුකට දුක්ඛයට සමුදය සොයාගෙන නිරෝධයට මාර්ගය පාදාගත්ාම ඒ චතුරාර්ය සත්‍යම අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වගේ මේ සංසාර දියසුලිය කරකැවෙන ආකාරය වටහාගෙන එය නැවැත්වීමට උපකාර වන යම් ක්‍රමයක් තිබෙනවා නම් ඒක අනුගමනය කිරීමෙන් මේ දියසුලිය නතර කරන්න පුළුවන් කියන එකයි. එතකොට දියසුලිය අපි හිතමු දැන් අර අර කලින් අපි සඳහන් කළ ධාතා ධර්ම ආකාරයට රහතන් වහන්සේගේ පිළිබඳව දියසුලියක් නැත කියලා ඒ ප්‍රකාශ වුණා කලින් දේශනාවේ. ඒ දියසුලියක් නැති අවස්ථාව ගැන කල්පනා කළ දියසුලිය සංසිඳනට පස්සේ තත්ත්වය ගැන කල්පනා කළ බලනකොට කෙනෙක් අහුවා අර දියසුලිය කොහෙද ගියේ කියලා අපට මොකද්ද දෙන්න වෙන පිළිතුර ඒක හරියට අර ගින්න කොහෙද ගියේ කියලා අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වගේ තත්ත්වයක් එතන තියෙන්නේ. මක් නිසාද අපි දියසුලිය කියලා කිව්වේ අර දියවැල්ල. අර ඉදිරියට ඇදිලා ගිය අර මහා ජලකඳ පීරාගෙන ඉදිරියට ඇදිලා ගිය දියවැලේ තිබෙන්නේ අර අවට තිබෙන ජලයමයි. එතකොට මේ දෙක එකතු වෙනවා කියලා කියන්නත් බෑ. මේක වෙන කොහෙවත් හැංගුණයි කියලා කියන්නත් බෑ. මේක මා අමුතු විදිහේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන් කියන්න වෙන්නේ කුමක්ද? යම්කිසි හේතුප්‍රත්‍ය නිසා යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණා ඒ ක්‍රියාකාරීත්වය නිසා මේකට නමක් දෙන්න පුළුවන් කමක් තිබුණා. ලෝක ව්‍යවහාරයට නගන්න නගලා අහවල් තැන කියලා අතන හරි මෙතන හරි කියලා ඒ විදිහට කියන්න පුළුවන් ශක්‍රමයක් තිබුණා. ඒ ව්‍යවහාර මාත්‍රේ නැති වුණා. අර ගින්න පිළිබඳව සත්‍යමය එතන තියෙන්නේ. ගින්න කියලා ඒ වචනයක් දාගත්තේ ඒ සංකල්පයක් දාගත්තේ අර හේතු ප්‍රත්‍ය අර උපාදානයන් නිසා ඇති වුණු එක්තරා සත්‍යයක්. ඔන්න ඔය විදිහ ඔයිනුත් අපට පේනවා මේ සංකල්ප තුලයි මේ අවිද්‍යාව සංගවිලා තිබෙන්නේ. ඒවා නිවැරදි දැකීමට බලාපොරොත්තු වෙන්නේ සංකල්ප ලැබිච්ච සමහර නිවැරදි පේනවා කියලා කෙනෙක් හිතනවා. එහෙම එකක් නෙවෙයි මෙතන. මේ සංකල්ප වලම තිබෙනවා අවිද්‍යාව ගැබ් වෙලා. ඒවා බින්දීනම ශක්තිය, ඒවා විනිවිද දැකීමේ ශක්තියයි මේ පළමුවෙන්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ග ඥානයේදී. ඒක තමයි අර අරියාය නිබ්බේධිකාපඤ්ඤා. ඒක කියන්නේ සමුදය උද්‍යත්තගාමිනී පඤ්ඤා අරියා නිබ්බේධිකා කියලා සඳහන් වෙනවා. උද්‍යත්තගාමිනී කියන්නේ මේ උද්‍ය අව්‍යය දැකීමේ ශක්තිය සමුදය නිරෝධ කියන එකමයි හට ගැනීම නැතිවීම දකින ශක්තිය. ඒක ඒක දක්වලා තියෙන්නේ හරියට එක්තරා විදිහක නිබ්බේධිකාන් විනිවිද දකින ශක්තිය විනිවිද දැකීමේ ක්‍රමයක් හැටියටයි. අර සමුදය යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හටගන්නා ස්වභාවය නිසාම එහි නිරෝධ නිරෝධයක් තිබෙනවා. ඒක නිසා තමයි අර සරියුත් ස්වාමීන් වහන්සේ අර මුල් අර අස්සජි ස්වාමීන් වහන්සේ "ඒ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතෝ ආහ" කියනකොටම සුවන් වෙලා ඉවරයි. ඒ කියන්නේ හට ගන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා නම් ඒක හේතු ප්‍රත්‍යව කරාම නිවන නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවන්ත කෙනෙකුට එක පාටම වටහා ගන්න පුළුවන් 아무තින්නෝ කිව්වා. ඔන්න විදිය තත්වයක් එතකොට අපිට පේනවා මේ සංසාර ගැටලුව තුළම නිර්වාණය මතු කර ගැනීමේ ශක්තිය තමයි අර ධර්ම චක්ෂුසය ඊළඟට ඒ වගේම අපිට පැහැදිලි වෙනවා අපි අර කලින් මහා නිදාන් සූත්‍රයෙන් උපුටා දක්වපු පාඨයේ කියුණ අර අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග, ඒ කියන්නේ භාෂා ව්‍යවහාරයේ තිබෙන ඒ සියලු අංගෝපාංග තිබෙන්නේ නාම රූපයක් විඥානයක් කියන මේ සංසාර වටය ඇතිතා පමණි ඊට එහා නොවේ කියන එක. එත්තාවතා කියලා අර වචනයක් එහෙම කිව්වේ මෙතකින්ම මේ සංසාර වටය කරකැවෙනවායි මේ එතවතා ජායත්වා ජීයත්වා මීයත්වා චවයත්වා උපජ්ජේත්වා ආදී වශයෙන් ජාති ජරා මරණ චුති උප්පත්ති ආදී සියලුම සංකල්පයන් අර්ථවත් වෙලන්න පුළුවන් වන්නේ අර දිය සුලි தත්ත්වය ඒ කියන්නේ විඥාන නාම රූප දෙක එකට යන තාක් පමණ යම් කිසි ක්‍රමයකින් ඒ විඥාණය ඒ ඒ සිටින සම්බන්ධය බින්දොත් අර සංසාර වටේ අර දිය සුලිය නතර කළොත් ඊට එහාට කියන්න දෙයක් නැහැ යේනනම් වජ්ජ සංකස්සනත් ඉව විදිහට රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා යම් ආකාරයකින් කියනවනම් එහෙම කියන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණයම මේ මෙතනින් මේ දියසුලිය පිළිබඳ උපමාවට බොහෝ දුරට කිට්ටු කරන්න පුළුවන් සූත්‍ර කොටස් අපිට තවත් තැන් වලින් හමු වෙනවා විශේෂයෙන්ම දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ මේ මේ දියසුලිය අඳුනගත්තේ හරියට අර ඇත්තටි කෙනෙක් ගඟක් ළඟ ගහක් යට ඉඳගෙන ඉන්නකොට ඒ එතෙන්ට වැටෙන කොළයක් දිය ගලකට අහු වෙලා ගහගෙන ගිහිල්ලා දිය සුලියක් වටේ කරකැවිලා නැති වෙලා යනවා දැකලා යම් කිසි නිගමනයක් ගන්නා වගේ අර පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් වටහාගත්තු බව සඳහන් වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ හේදවා දසංගයම අර පූර්වේ ඥානසුනුත් සානුස්නුත් ඥානය ඇති කරගෙන අර විදිහට ඇති කර ඒ විදිහට ලබා ගන්න දෙයක් කියන. නමුත් මෙතන සඳහන් වෙනවා ධම්සිකෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අபிසමයෝ කියලා සඳහන් වෙනවා එතන. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා කියලා. යෝනිසෝ මනසිකාරය යෝනි කියලා කියන්නේ ප්‍රභවය ස්ථානය, ඇතිවන ස්ථානය, හටගන්න ස්ථානය දෙස ඒ පැත්තට යොමු වෙමින් මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් වෙනවා විපස්සී පොසකන්නන් වහන්සේ පටන් ගත්තේ මේ පටිච්චසමුපාදයේ හෙලි කරගන්න අද කොනේ ඉඳලා. කිම්මිනුඛෝ සති ජරා මරණං හෝති කුමක් යතිකල්හි ජරා මරණය වේද කුමක් ප්‍රත්‍යයෙන්ද ජරා මරණය කියලා ওই විදිහට Taman ප්‍රශ්නයක් නැගුවා උන්වහන්සේ. ඊළඟට ඊට පිළිතුර ඒකම උන්වහන්සේට පහළ වුණා ජාතියක් හෝ සති ජරා මරණං හෝති ජාතිපච්චය ජරා මරණං. ජාතිය උපත ඇති කල්ලි ජරා මරණය වෙයි. ජාති ප්‍රත්‍යේනි ජරා මරණය කියලා මේ විදිහටම දිගට අර කලිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල යුගල වශයෙන් ජෝඩු ජෝඩු වශයෙන් ඈඳුතු වශයෙන් පටිච්චසමුප්පාද දෙක දෙක ඉදිරියට ගෙන ගියා. ඒ කියන්නේ ඊළඟට ඔන්න කියවෙනවා කිම් හිනුකෝ සති ජාති හෝති කිම් පච්චය ජාති භවේ කෝ සති ජාති හෝති භවපච්චා ජාති කුමක් ඇති කල්හිද ජාති ඇතිවන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද ජාතියවන්නේ භවය ඇති කල්හිය ජාතිය ඇතිවන්නේ භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය කියලා ඔය ආකාරයෙන් ওই විදිහට ගිහිල්ලා ওই විදිහට විමසමින් ගිහිල්ලා ඊළඟට නාම රූපයක් පහු කරගෙන ගිහිල්ලා විඥාණයට විඥාණයට හේතුව සොයනකොට පෙනී ගිය ආපහු හැරෙන්න සිද්ධ වුණා විඥාණයට හේතුව සෙව්ව හැටි පෙන්වන නාම රූපයමයි විඥාණයට හේතුව. එතෙන්දි පෙන්වන මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ මේ විදිහට සමන්තම කියාගත්ත පච්චුදාවත්තතිකෝ ඉදං විඥානං නාම රූපම් හා නාපරං ගච්ඡති. එතවතා ජායතවා දීයතවා මීයතවා යදිදං නාම රූපං සාවිඥානේන යදං නාම රූපච්ඡය විඥානං විඥානපච්ඡය නාම රූපං නාම රූපච්ඡය සලආයතනං සලආයතනපච්ඡය පස්සෝ පස්සපච්ඡය වේදනා වේදනාපච්ඡය තණ්හා තණ්හාපච්ඡය උපාදාන උපාදානපච්ඡය භව භවපච්ඡය ජාති ජාතිපච්ඡය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාස සම්භවಂತಿ යෝමේ තස්ස කේවලස්ස දුක්ඛ සමුදයෝ හෝති සමුදයෝ සමුදයෝති භෝ වික්ඛවේ විපස්සිත බෝධිසත්ත්වස්ස උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා මේ විදිහට එතන දක්වනවා ඒ ධර්ම චක්ෂු පිළිබඳ මුල් අවස්ථාව එතන කෙලින්ම සඳහන් වෙනවා ඒ යෝනිසෝ මනසිකාරයෙන්ම විපස්සී බෝසතාණන් වහන්සේ මතු කරගත්ත මේ සියලුම ජාති ජරා මරණ ආදී මේ ප්‍රඥාප්ති තියෙන්නේ මේ විඥාන නාම රූප දෙක අතරේ මෙතන මේ විශේෂ වචනයක් සඳහන් වෙන පච්චුදාවත්ති කෝ ඉදං විඥානං නාම රූපම්මා නාපරං ගච්ඡති මේ විඥාණය නාම රූපය කෙරෙන් ආපසු කරකිලා එනවා පච්චුදාවත්තති ආපසු කරකිලා එනවා සාමාන්‍ය වචනයක් කියනවා නම් මේකට සමානයි අර ව්‍යවහාරයේ තියෙන පොළාපැනලා එන්න වගේ වැඩක් මේක ඒක හැපිලා එනවා කියන එකයි නාපරං ගච්ඡති ඉන් ඔබට යන්නේ නැහැ ඉන්නේ වෙනින් ඉහකට යන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට එම නිසා මෙන්න මෙතකින්ම කෙනෙක් උපදිනවා, දිරනවා, මැරෙනවා, නැවත උපදිනවා ආදී වශයෙන් එහෙම පෙන්눔 කළා ඊළඟට කියනවා විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥානං. එතකොට විඥානය ප්‍රත්‍ය කරගෙන නාම රූපය පවතින නාම රූපයක් කරගෙන විඥානය පවතිනවා. නමුත් ඊළඟට විශේෂ දෙයක් මෙතන කියවෙනවා. නාම රූපච්චය සලආයතනං සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා අර දැන් අර සොයාගෙන ආපු මාර්ගය එතන නැවතත් ආපසු ආවර්ජනා කරනවා අර දෙක අතරේ අර විදියට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව තිබුණේ නමුත් ඒ නාම රූපයටම හේතු වෙච්ච තව ගොඩක් තිබෙනවා. නාම රූපයට ඒව තමයි අර නාම රූපයට ළඟට ඒ සලආයතන පස්ස වේදනා සංහා ආදී ඒවා අර නාම රූපය පැත්තේ තියෙන්නේ. විඥාණය තනිවම එහා පැත්තේ. අනේ විදිහට දැන් අපිට හිතා ගන්න තියෙන්නේ මේ මේ විදිහට. ඊළඟට මේ සමුදේ පැත්ත ඉලි කරගත්තු ආකාරය ඒ වගේම විපස්සී ගෝසතානන් මහන්සේ නිරෝධ පැත්තත් අර විදිහට මේ යෝනිසෝමානසිකාරයෙන් ඉලි කරගත්ත කිම් හිනුකෝ අසති ජරා මරණ නොහොති කිස්ස නිරෝධා ජරා මරණ නිරෝධෝ කුමක් නැති කල්හිද ජරා මරණය නිරුද්ධ වන්නේ කුමක් නැති වුනහමද ජරා මරණය නිරුද්ධ වන්නේ කියන එකයි කුමක නැතිවීමෙන්ද ජරා මරණ නිරෝධය වන්නේ එතකොට ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් වැටහුනේ ජාතියක් හෝ අසති ජරා මරණං නොහොති ජාති නිරෝධා ජරා මරණ නිරෝධ. ජාතිය නැති කල්හි ජරා මරණය නැතිවන්නේ ජාතිය නිරෝධයෙන් ජරා මරණයද නිරුද්ධ වෙයි. ওই විදිහට අර කලින් කළා වගේම ඉදිරියට සොයාගෙන ගියා. එහෙම ගිහිල්ලා අර නාම රූප විඥාන දෙකේදී තේරුම් ගත්තා නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ අර අතන අර සම්දිස්ථානයේ බින්ද හැටිය මොකද වෙන්නේ විඥාන නිරෝධේ නාම රූප නිරෝධය කරලා එහෙම නැත්නම් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය කළාම ඊළඟට නාම රූප ළඟ තියෙන අර අනිකුත් අංග සියල්ලම සලආයතන පස්ස වේදනා ආදී ජාති ජරා මරණ දක්වා ඒ හැම එකක්ම නිරුද්ධ වෙනවා. ඒ ඒ ක්ෂණයෙන් වගේ නිරුද්ධ වෙනවයි කියන එකයි එතන තේරෙන්නේ. එතකොට එතනත් අපිට පැහැදිලි වෙනවා ඒ විපස්සී බෝසතාණන් වහන්සේ දැන් ඒ ඒ එලි කරගත්තු ඒ ධර්ම චක්ෂුවේ මුල් කරගෙන විපස්සී බෝසතාණන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා පංච සූපාදානස්කන්ධයේසු උද්‍යබ්ධානුපස් විහාසී කියන්නේ උපාදානස්කන්ධය පිළිබඳව උද්‍යව්‍යය හට ගැනීම නැතිවීම දකිමින් වාසය කළාය එහෙම වැඩි කලක් යන්නට කලින්ම ඒ විපස්සනා මාර්ගය එලි කරගත් විපස්සනා මාර්ගයෙන් අනුව පුහුණු වීමෙදිම ඒ විපස්සී බෝසතාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මිදුණාය. සම්බෝධිය ලබා ගත්තයි කියන එක. එතකොට මෙතන කියනවා පටිච්චසමුපාදය අධිගතව කොහොමයායන් විපස්සනා මග්ගෝ බෝධාය. ප්‍රතිපත්තාන සූත්‍රය. එතකොට මේ මෙතන තියෙන ඊ타මත්ම වටිනා ධර්මයක්. බෝධිය සඳහා විපස්සනා මාර්ගයක්, විදර්ශනා මාර්ගයක්. ඒ විදර්ශනා මාර්ගයේ ප්‍රධානම කාරණේ තමයි මේ කියපු මේ නාම රූප විඥාන දෙක අතර සම්බන්ධතාව. මේ අටුවාවෙම පෙන්눔 කරනවා විපස්සී බෝසතාණන් වහන්සේ මේ අවිද්‍යා සංඛාර ගැන සඳහන් කරන්නේ නැත්තේ මොකද කියන ප්‍රශ්නය නගලා මේ ඒ ඒව අතීතේ තියෙන නිසා ඒක පෙනුන්නේ නැත්තේ කියලා. නමුත් ඒක නෙවෙයි කාරණය. මේ මේ දෙක අතර සම්බන්ධතාව නොදැනීමමයි අවිද්‍යාව. ඊළඟට මේ දෙක දිගට පැවතී යාමට උපකාර වන්නේ සංස්කාරය. මේ විඥාන නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිරන්තරව පවතින්නේ සංස්කාර නිසායි. එතන මේ සූත්‍රයේ සඳහන් නොවුණු නිසා සමහර ඒ අටුවාචාරින් වහන්සේලා ඒක තෝරන්නේ අර දෙක මේ අතීතයට දාලා. ওই විදිහට එහෙම තේරුව නමුත් මෙතන අපට පැහැදිලි වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ ඒ ධර්මචක්ෂුසේ ඇති වෙන්න බෑනේ අර මුල් අංග දෙක නැති නැතිනම් එතකොට ඒ අංග දෙක එතන විශේෂයෙන් සඳහන් නොකළ ඒවා පසුබිමේ තියෙන්නේ එක්තරා විවරණ ක්‍රමයක් අනුව අවිද්‍යාවෙන් පටන්ගෙන විවරණය කරන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ඇවිල්ලා මේක නැවතුනේ මොකද? මේ දෙකේ සම්බන්ධතාවට හේතුව ඊට ඊට හේතුව වෙන්නේ අර දියවැල ගැන කිව්වා වගේ නොපෙන දැන් දිය සුලියට වඩා ඈතින් අපට දකින්න ලැබෙන්නේ දියවැල යන ආකාරය. දියවැල අර විදිහට ඇති කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම తත්වය අමතක කරලා නිට්ටය සුඛ ආත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යන එක අන්න ඒක අවිද්‍යාව. ඊළඟට අර ඒ දියවැල පීරාගෙන යන ඒ පටු දියවැල් විඥාණයම තමයි විඥාණය කියලා කියන්නේ. ඒ විදිහට දැන් මෙතනත් මේ අර පුද්ගලයා පිළිබඳව සැලකලා බලනකොට විඥානාම රූප දෙකේ සම්බන්ධතාවට පසුබිමින් සිටින්නේ අර මේක කෙලවරක් වෙන්නේ දුකේ කියන අවබෝධය නැතිකම එහෙම නැත්නම් වෙනත් විදිහකින් කියනවනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ ත්‍රිලක්ෂණය නොතකා නිත්‍ය සුඛාත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යාම. ඊළඟට ඒක නිසාම ඇති වෙන ඒ අරැඳීම් ප්‍රයත්න රාශියමයි අර සංස්කාර. ඒව සංස්කාරම ගිනුයි අර විඥාණය මරණදා පවතින්නේ. ඊළඟට ඒ විඥාණයට විඥාණයටම සම්බන්ධය අර නාම රූපය ඊළඟට නාම රූපය පැත්තෙන් අර අනිත් ඔක්කොම ඉතිරි අංග ටික තියෙනවා. ওই විදිහට දැන් අපිට මානසික වශයෙන් චිත්ත රූපයක් වශයෙන් පාව සමහර විට මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව එක්තරා විවරණයක් හිතේ මවා ගන්න ඇති කර ගන්න පුළුවන්. දැන් එතකොට ඒකත් මේ මේ සූත්‍රෙනුත් ඔබට මහා නිදාන සූත්‍රය කියපු කරුණු තවදුරටත් සනාතර වෙනවා. තවත් ඒ වගේම වටිනා සූත්‍රයක් තිබෙනවා ඒ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් සංයුත් සංගයේ නිදාන සංයුත්තේ සඳහන් වෙනවා. එතන ඒ සරියුත් ස්වාමීන් වහන්සේ දීසුලටත් වඩා හිතා ගන්න පුළුවන් පහසු විදිය උපමාවක් එතන දක්වන්නේ බටකොටු මිටි දෙකකට සමාන කරනවා. මේ විඥානියත් නාම රූප දෙකක්. විඥානියත් නාම රූප දෙකක් හරියට අර බටකොටු මිටි දෙකක් උඩින් එකකට එකක් හේතු වෙන ආකාරයට හිටෙව්වහම එයින් එකක් ඇද්දාම ඒකන් ආකඩ් ඒකංචේ ආකඩ්දී අපරාපපති අපරංචේ ආකඩ්දී අපරාපපති ඒ කියන්නේ එකක් ඇද්දාම අනික වැටෙනවා එහා එක ඇද්දාම මෙහා එක වැටෙනවා ඔන්න ඔය විදිහට ඒ විදිහට හිටවපු පටකොටු දෙකක් හැටියට පෙන්눔 කරනවා මේ නාම රූපයත් විඥානයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව ඊළඟට එහෙම කියලා ඉවර වෙලා මේ විදිහට විඥානයත් නාම රූපයත් මේ විදිහටයි කියන්නේ කියලා ඊළඟට කියාගෙන යනවා අර විපස්සීබෝසතාණන් වහන්සේගේ අවබෝධය වගේම නාම රූප පත්‍ය කලායතනං කලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා ආදී වශයෙන් අනිකුත් අංග ඊළඟට ඒ නිරෝධය දැක්වීමේදී පෙන්වුම් කරන්නේ අර අපි හිතමු වම් පැත්තේ තියෙනවා කියලා විඥාන බටකොටු මිච්චිය දකුණු පැත්තේ නාම රූප බටකොටු මිච්චිය හිටවල තියෙනවා කියලා මේ නාම රූප බටකොටු මිච්චියටම හේතු කළ තව තියෙනවා අංග රාශියක්. එහෙම හිතේ හිතෙන් මවා ගත්තාම වඩා තේරුම් ගැනීම පහසුයි. කලායතන බටකොටු මිච්චිය එහෙම නැත්නම් ඊළඟට පස්ස වේදනා ওই විදිහට බටකොටු මිච්චිය රාශියක් තියෙනවා. ඒ ඔක්කොම නාම රූපේ බටකොටු මිච්චියට හේතු වෙලායි තියෙන්නේ. දැන් විඥාන බටකොටු මිච්චිය ඇද්ද හැකිය අර ඔක්කොම එකවර එක සැරේටම ඇදගෙන වැටෙනවා. ආයි මේකේ අතුරක් නැහැ. සම්දිත්තික අකාලික වශයෙන් ඒහිපස්සික වශයෙන් මේ ඔක්කොම භවනේ එහිම් පිටින්ම දුක්ඛක්ෂය වෙනවා සම්පූර්ණයෙන්ම සංසාර දුක්ඛය එතනම ඉවර වෙනවා එතකොට මේ සූත්‍රය අනුවත් අපිට හිතා ගන්න පුළුවනි දැන් සාමාන්‍ය අවබෝධයට වඩා වෙනස් සාමාන්‍යයෙන් කෙනෙකුගේ විශ්වාසයට වඩා විශේෂ තත්වයක් මෙතනදී වෙනවා මෙන්න මේ නිසා තමයි අපි අර කලින් කිව්වේ ජාති ජරා මරණ ආදී මේ මේ සංකල්පවල මේවා ගෙවි යන බවක් ගෙවි යන ස්වභාවයක් තිබෙනවා ඒක නිසා තමයි අර අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං භය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා මේ ජරා මරණය ගැන පවා කිව්වේ. මේක ටිකක් කල්පනා කරලා බලනකොට මොකද මේවා මේවා මේ අනිත්‍ය කියලා කියන්නේ මේවා ෂේ වෙලා යන්නේ මොකද කියලා ඒක හිතාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේන් පෙනෙන්නේ මේ සියලුම සංකල්ප අර නාම රූපෙට හේතු වෙලා තියෙන නිසා. මේ දියසුලිය මේ දිය සංකාර වටය එහෙම නැත්නම් මේ බටකොටු මිස් දෙක එකක් ඇද්ද හැටිය අනිත් එකට හේතු වෙලා තියෙන මේ සියල්ලම සියලුම දුක එහෙම් පිටින් අකාලිකවම නැති වෙලා යනවා. එතකොට ওই විදිහටයි දැන් අපි මේ විවරණය කරගෙන ආපු මාර්ගයෙන් පේන්නේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති මේක මේ බුද්ධ වචනයක් හැටියට සරියුත් ස්වාමීන් වහන්සේ ගෙන හැර දක්වන පාඨය මජ්ක්‍ධිම නිකායේ මාහත්‍ය පදෝපම සූත්‍රයේ ඒකේ තේරුම යමෙක් පටිච්චසමුප්පාදය දකීද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ පටිච්චසමුප්පාදය ධර්මය දකී. මේන් අපිට පේනවා මේ පටිච්චසමුප්පාද ධර්මයම තමයි ඇත්ත වශයෙන්ම ධර්මය කියලා කියන්නේ. ඊළඟට මේ ධර්මය ගැන මේ හැම කෙනෙක්ම හැම බෞද්ධයෙක්ම පිළිගන්න ධර්මයේ ಗುಣ පිළිබඳව පාඩියක් තිබෙනවා කවුරුත් ගන්න මේ ස්වාක්ඛාත වූ ධර්මය සංදිත්තිකයි මෙලොවම අපට අපේ අපේ ඇස් වලින් මෙලොවම දැක ගන්න පුළුවන් තමා විසින්ම දැක ගන්න හැකි මේ ශක්තියක් තිබෙනවා සංදිත්තිකං අකාලිකං ඒක ඒ වගේම අකාලිකයි ඒ විපස්සිකයි ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් සත්‍යයක් තියෙනවා සංදිත්තික අකාලික ඒ විපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි ආදි වශයෙන් පච්චිතං මේ තම තමන්ගේ సంతානීය මේ දැකිය හැකි විදිහේ ස්වභාවයක් මේ ධර්මයේ තිබෙනවා කියලා අපි කවුරුත් පිළිගන්නවා. නමුත් මේ සම්මත පටිච්චසමුප්පාද විවරණ ක්‍රමයේ මේ කියපු මේ අකාලික ලක්ෂණ, සම්දිත්තික ලක්ෂණ තිබෙනවද කියලා අපිට ටිකක් මධ්‍යස්ථව කල්පනා කර බලන්න සිද්ධ වෙනවා. නිසාද මේ අංග 12 මේ පටිච්චසමුප්පාදයේ තිබෙන අංග 12 තෝරන්නේ විසුද්ධි මාර්ග කතුරුන් වහන්සේ සාමාන්‍ය දැන පිළිගත් විවරණ මාර්ගය අනුව මේ අංග 12න් දෙකක් අතීතයට දානවා. මුල් දෙක අල්ලලා අතීතයට දානවා. අග දෙක අනාගතයට දානවා. මැද අට වර්තමානයේ හැටියට තේරුම් කරනවා. ඒකට කාල තුනක් මෙතන තියෙනවා. අකාලික නෙවෙයි. අර ඒක නිසා තමයි අර තේරුම් කළේ අර විපස්සී බෝසතාණන් වහන්සේට අර අවිජ්ජා සංකාරය පේන්නේ නැහැ කියලා. ඒක අර අතීතේ. ඒක සමානට කුබ්බේනි මාසානුස්සතියෙන් මතු කරගන්න එකක් හැටියටයි අවබෝධය තියෙන්නේ. නමුත් මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව සඳහන් වෙන සූත්‍රවල වෙන එකක් තමයි සෝවාන් පුද්ගලයාට පවා පටිච්චසමුප්පාදය සම්පූර්ණයෙන්ම පැහැදිලි කියන එකයි. ඒ කියන්නේ අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ. සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ අරියෝ ඥායෝ කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම ඥායයි. මේ ආර්ය වූ ආර්ය ඥාය පටිච්චසමුප්පාද ධර්මයේ ඒ සෝවාන් පුද්ගලයා විසින් පඤ්ඤාය සුදිට්ඨෝ ප්‍රඥාවෙන් හොඳින් දැක්කා. සුප්පටිවිද්දෝ හොඳින් විනිවිද දැක්කා. එතකොට අර සුයන්නකුත් දාලා තියෙන්නේ මේක නිකම් එකක් නෙවෙයි. මේක මේ උබේ ඥානසංඥාණය නැති සුවාන් පුද්ගලයා පවා මේ ඥානය ලබා ගන්න කොහොමද කියන එකයි එතකොට කෙනෙකුට ප්‍රශ්නය වෙන්නේ. ඉතින් කොයි හැටි හෝ වේවා මේ අර සම්මත විවරණ ක්‍රමය අනුව අර විදිහට මුල් දෙක අතීතයට දාලා ওই දෙට අවිජ්ජා සංඛාර දෙක අතීත කාලයට දමනවා ජාති ජරා මරණ දෙක අනාගතයට. ඒ අතරතුර තියෙන ඉතිරි අට වර්තමානයේ හැටියට ඒ විදිහට කාලත්‍රියකට බෙදෙනවා. එපමණක් නෙවෙයි මේවා මේ පුද්ගලයෙකුගේ සංසාර ගමනේ අවස්ථා තුනක් හැටියට විවරණය කරන්න යාමේදී තව අමුතු වෙනොත් කෑලි මේකට පුරුද්දන්නත් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා අර පහේ ගොඩවල් හතරකුත් දක්වනවා. පහේ ගොඩවල් හතරක් පෙන්වු කරනවා මේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලා කොයිදට ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ අතීත හේතු නිසා ඊළඟට මෙන්න මේ විදිය වර්තමානයේ වැටි වෙනවා අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව නිසා විදිහට ඊළඟට අනාගත පහකුත් හැදෙනවායි ওই විදිහට විවරණය කරන ක්‍රමයක් තිබෙනවා මේ මේ පහේ ගොඩවල් හදාගෙන විවරණය කිරීමෙන් අර අර අංග අතර තිබෙන ඉදප්‍රත්‍යතා සම්බන්ධයේ පළදු වෙනවා. මේ ඒ අපි කලින් පෙන්눔 කළ අර යුගල වශයෙන් මේ අංග දෙකක් අතර තියෙන ඉදප්පතියතාවක්. ඒකමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය හැටියට ගත යුත්තේ. ඒකමයි මූල ධර්මය. එකක් නිසා අනික ඇති වෙනවා. එකක් නිරුද්ධ වීමෙන් අනික නිරුද්ධ වෙනවා. ඔය විදිහට විග්‍රහ කරන ක්‍රමයක් තිබෙනවා. අන්න ඒවා පළුදු වෙනවා අර අමුතුවෙන් කෑලි මේවට එකතු කරන්න යාමෙන්. එපමණක් නෙවෙයි අර මේ සම්මත විවරණ ක්‍රමයේ අර භව කියන වචනය පවා තෝරනවා අර උප්පත්ති භව කම්ම භව කියලා ඒ උපාදානපච්චය භවෝ කියන තැන උප්පත්ති භව හැටියට විග්‍රහ කරනවා. ඊළඟට භවපච්චය ජාති කියලා තැන තෝරන්න ගියාම ඩිංගක් එහායින් එතෙන්දි තෝරන්නේ කම්ම භව හැටියට. මේ එකම පදයේ දෙආකාරයකින් තෝරනවා. ඒ වගේම ජාති කියන පදේ සාමාන්‍ය ජාති කියන වචනේ තේරුම උපත කියන එකයි. නමුත් ඒකට දීපු අර්ථය මතු උපත, නැවතු උපත කියන අර්ථයයි පටිච්චසමුප්පාද ධර්මයේ තේරීමේදී දීලා තියෙනවා. ওই විදිහේ දුර්වලතා රාශියක් ඒක බොහෝ විට මේ උගතුන් විසින් මේ කාලේ පෙන්නනවා සාමාන්‍යයෙන් මේවා ගැන කියන්න පුළුවන් අය ඒ විදිහට පෙන්වුම් කරනවා එතකොට මේ මෙන්න මේ අඩුපාඩුකම් කිසිවක් නැහැ අපි අර කලින් විස්තර කළ ආකාරයට මේ මුළු මහත් සංසාර වටේ රහස අර විඤ්ඤාණාම රූප දෙක අතර තියෙනවා කියලා ගත්තාම මේ පටිච්චසමුප්පාද ධර්මයේ අත්‍ය වශයෙන්ම තනිකර දුක් ගොඩක කේවල දුක්ඛස්කන්ධයක සමුදය සහ නිරෝධය පෙන්눔 කරනවා මිසක් සංසාරගත පුද්ගලයාගේ සංසාර ගමනේ අවස්ථා තුනක් පෙන්වන එකක් නෙවෙයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය තමයි අර සම්දිත්තිකාකාලික වශයෙන් ඒ අර යෝනිසෝ මනසිකාරයෙන්ම අර විපස්සී බෝසතාණන් වහන්සේක මතු කරගත්තා. ඒ වගේ මේ ධර්මතාව මේ වර්තමානයේම දැකිය හැකි ස්වභාවයයි. මේ මුළු මහත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන විශිෂ්ටම ලක්ෂණයම තමයි මේ සම්දික්ඨික අකාලික බව. ඒ බව හෙළි වෙනවා දැන් අර සුත්ත නිපාතේ පාරායන වගේ හේමක මානව පුච්ඡාවේ ඒ හේමක නැති බ්‍රාහ්මණ මානවකයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම යේමේ පුබ්බේ වියාකංසු පුරා ගෝතම සාසනා ඉච්ඡාසි ඉති භවිස්සති සබ්බන්තං ඉතිහිතිහං සබ්බන්තං තත්ත්ව වඩ්ඩණං නාං තත්ථාපිරමි පංචමේ ධම්මං අක්ඛායි තණ්හා නිඝාතනං මුනි යම් විදිත්වා සතෝ චරං හරේ ලෝකේ විසත්තිකං කියලා ඒ කියන්නේ යේමේ පුබ්බේ වියාකං සූපුරා ගෞතම සාසන ගෞතම සාතෙන් පිටත යම් ශාස්ත්‍රවරු මට ධර්ම කියලා දුන්නා නම් ඒ හැම දිනෙකම මෙන්න මේ විදිහටයි විග්‍රහ කරේ. ඉච්ඡාසි ඉති භවිස්සති. මෙසේ විය මෙසේ වන්නේ. ඒ කියන්නේ අතීතයත් අනාගතයත් අල්ලලා ජීවම් කරන්නේ. සබ්බංකම් ඉතිහිතිය. ඉතිහිතිය කියන පාරිභාෂික වචනයකුත් ඒක නිසාම හැදිලා තිබුණා. ඉතිහිය ඉතිහිය. ඒ කියන්නේ එසේ මෙසේ. එසේ මෙසේ ධර්මය ඔක්කොම සබ්බංකම් ඉතිහිතිය. සබ්බංකම් තක්ක වඩනවා. ඒ ධර්ම වල ස්වභාවය තර්ක වඩනවා. තර්ක උපදවනවා. මේක කොහොමද? අර සම්භාෂ සූත්‍රයේ එහෙම තියෙන ආකාරයට පූර්වාන්ත අපරාන්ත වලට දුවමින් අපි එහෙම හිතියද නැද්ද කියලා ওই වගේ තර්කයක් තියෙන විදිහේ ධර්ම අනිශාතුරු දේශනා කළේ. නානකතාවිලම ඒ ධර්මය පිළිබඳව මම සතුටටපත් උනේ නැත. නමුත් පංචමේ ධම්මං අක්ඛායි තණ්හානි ඝාතනමයි. නමුත් නිවරයානි වහන්සේ තණ්හා විනාශ කරන්නා වූ මේ ධර්මය මට දේශනා කළා. යම් විරිත්වා සතුටං යම් මේ ධර්මයේ තේරුම් අරගෙන සතුටවත් ඇතිවෙන්නේ හරි ලෝකයේ විසක්තිකම්. මේ ලෝකයේ ඇලෙන සුළු අලවන සුළු තණ්හාවෙන් ඉතිරවන්නේ. ඊළඟ නිවිදේ ප්‍රශංසාවකෙන් එහෙම කමන කියන ප්‍රකාශය කළේ මේ ධර්මයේ තියෙන මේ විශේෂ ලක්ෂණ නිසා. ධර්මයේ කියන්නේ පරිසම්පාද ධර්මයේ බව කලින් සඳහන් කළා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවනි මේ පරිසම්පාද ධර්මයේ අර විදිහට අතීතයේ දීමක් වනාලේ පැනීමක් නැති. මේ වර්තමානයේ තුලින්ම පුද්ගලයාගේ సంతානය තුල නිරන්තරව පවතින විඥාන නාම රූප සම්බන්ධතාව තුලින් මේක මතු කර ගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ රහස. දැන් අපි දන්නවා කෙසෙල් කඳක හරයක් නැති බව සොයාගන්න ඒක මුල ඉඳලා අගට පට්ට ගන්න ඕනේ නැහැ. හොඳට කැපෙන කඩුවක් අරගෙන මැදින් කැපුවාම ඒකේ ඇතුළත තිබෙන හරස් කැපුම තුලින් අපිට දකින්න පුළුවන් කේල් කඳක හරයක් නැති බව. ඒ වගේම මේ සංස්කාර කිසල් කඳ අර පඤ්ඤාමයන් තීක්ෂණ මාසින් ගහයත්වා ප්‍රඥාමය වූ තීක්ෂණ වූ කඩුවක් අරගෙන කැපුවොත් මැදින් අපිට ඒකෙන්ම අර ඒකේ අභ්‍යන්තර ව්‍යුහයෙන් අභ්‍යන්තර ඒ සැකැස්මෙන් අපිට අල්ලගන්න පුළුවනි මේ සංස්කාර කන්දේ මේකේ කිසිම හරයක් නැහැ අතීතේ යම් භවයක් තිබුණා නම් ඒකෙත් මේ ධර්මතාවමයි අනාගතේ යම් භවයක් තිබෙනවා නම් ඒකෙත් මේ ධර්මතාවමයි මේ කියන ධර්මතාව මගේ මේ సంతානය තුලින් අර කන්දිටිකාකාලික වශයෙන් මම දකිනවා කියලා අන්නේ විදිහට ආර්ය ශ්‍රාවකයා අර ප්‍රතිසංපාද ධර්මයේ පිළිබඳව අර සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියලා වචන ප්‍රකාශ කරන්නේ යංකින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන ඒ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න. එතකොට මේ අනුවත් අපිට පේනවා මේ සම්මත විවරණ ක්‍රේ යම් යම් යම් අදුපාඩු තියෙන බව. ඒ වගේම තවත් උපමාවක් අපි ගත්තොත් දැන් මේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙක් හැටියට දක්වන බව අපි කලින් උත්සන්දහන් කළා. දැන් මේක සමහර විට මේ කාලයට මේ කාලයේ උපමාවක් හැටියට ගන්නත් පුළුවනි. නමුත් දැන් යම්කිසි රෝගියෙකුගේ රෝග නිදානය, රෝග తত্ত্বය වටහා ගැනීමට මේ කාලයේ ওই වෛද්‍ය විශේෂඥයෙකුට අවශ්‍ය වන්නේ එක ලේ බිඳුවක්, එක රුධිර පටකයක් පමණයි. ඒ ලේ බිඳුව, ඒ රුධිර පටකය අර අනුදක්නයක් යටතට දමලා බලනකොට අර සියලුම මේ ශරීරයේ තිබෙන විෂ බීජ తত্ত্বය, ලෙඩ රෝග తত্ত্বය එතන පැහැදිලි වෙනවා. රෝගියාට ඇවිල්ලා එහි පස්සේක ඇවිල්ලා බලන්නේ කියලා රෝගියාට උනත් පෙන්වන්න පුළුවන්. ඊළඟට අර යම් බමුණ විරේචන බෙහෙත් ආදීන් ඒවා සුව කරාට පස්සේ රෝගියාටම ඇවිල්ලා ඊළාට ලේ පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඔන්න දැන් බලන්නේ අර විස බීජ නැහැ කියලා. අන්න ඒ විදිහේ සම්දිත්තිකා කාලික ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක මේ පටිච්චසමුපාද ධර්මයේ තිබෙන බවයි විශේෂයෙන්ම සැලකිය යුත්තේ. ඊළඟට මේ පටිච්චසමුපාද ධර්මයේම මේක අතරින්ම එන තවත් ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අවිජ්ජා සංඛාර දෙක අතීතයට දැමීමට හේතුව අර මහා නිදාන සූත්‍ර ආදී තම් සූත්‍රවල සඳහන් වෙනවා මෞකුසට විඥානයක් බැස ගැනීම ගැන සාකච්ඡාවක්. එතකොට මෞකුසට විඥානයක් බැස ගැනීම ගැන සාකච්ඡාවක් තියෙන නිසා කෙනෙක් හිතන්න පුළුවනි මේ අපේ මේ පටිච්චසමුප්පාද ධර්මات ඒ විදිහට අර මෞකුසට එහා පැත්තේ ඉඳලායි එතකොට එන්නේ කියලා. නමුත් මේ සාකච්ඡාව දිහා හොඳට සැලකිල්ලෙන් බැලුවොත් මේ සාකච්ඡාවේ පරමාර්ථය කුමක්ද කියලා හොඳට විග්‍රහ කරලා බැලුවොත් ඒ විදිහේ නිගමනයකට ඉඩක් නැහැ. ඒ මහා නිදාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ කරන ඒ කරුණු පැහැදිලි කිරීමේදී එතන ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත් උගන්වන්න උත්සාහ කරන්නේ මේ විඥානයත් නාම රූපයත් අතර ඇති නිරන්තර සම්බන්ධතාව වෙන එකක් තබා මව් කුසදී පවා පවතින බවයි. මේකේ ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නෝත්තර වශයෙන් කොටස් හතරක් තිබෙනවා. පළමුවෙනි ප්‍රශ්නය විඥානං වහි ආනන්ද මාතුකුච්චින් න ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිස්සත නොහේතං පන්තිය කියලා ආනන්ද හාමුදුරුව ඒකට පිළිතුරුත් දෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විමසන පළමුවෙනි ප්‍රශ්නේ කුමක්ද? ආනන්දය විඥානං වහි ආනන්ද මාතු කුච්චින් න ඔක්කමිසත යම් හේකින් විඥාණය මෞකුසට දැසගත්තේ නැත්නම් අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිසත නාම රූපේ මෞකුසී සමුච්චිසත කියන මේ වචනය පිළිබඳ ඒ නොයෙකුත් අර්ථ ભેද දක්වනවා මේ සමහර වචන වල අර්ථ පවා ඒවා පිළිබඳව නොයෙකුත් මත ભેදක් තිබෙනවා නමුත් මෙතන වඩා සහේතුකයේ කියලා ගන්න පුළුවන් සමුච්චිතත කියන්නේ අර දැන් උච්චිත් ආදී වචන වල තිබෙනවා ඒ ශේෂ වීමාර්ථය. මෙතන මෞකුසේ ශේෂ වන්නේද ඉතිරි වන්නේද කියන එකයි. ඒ කියන්නේ විඥානයේ මෞකුසට දැසගත්තේ නැත්නම් නාම රූපය මෞකුසේ ඉතිරි වන්නේද ශේෂ වන්නේද? විඥානයේ ආධාරය ඇතිවයි නාම රූපය යම් කිසි තැනක තිබෙනවා නම් විඥාණයටයි වැඩි බලය තිබෙන්නේ. විඥාණය ගැටුනේ නැත්නම් එතන නාම රූපය රඳන්නේ නැහැ. ඒකයි මේ. එතකොට නාම රූපය රැඳීමට නම් මෞකුසට යම්කිසි මෞපුසක් මෞපුසක් පිළිබඳව ඒ කෙනෙකුගේ මරණ අවස්ථාවේදී ඒ සිටිවිල්ලක් ආවත් එතෙන්ට විඥානේ හරියට දැසගත්තේ නැත්නම් නාම රූපය එතන රඳන්නේ නැහැ. විඥාණයට සාපේක්ෂකවයි නාම රූපය වන්නේ. නාම රූපය කියලා නිකන් ගස්ගල් වල තියෙන දෙයක් නෙවෙයි විඥාණයත් එක්කමයි ඒක තියෙන්නේ. එතකොට විඥානයේ ආධාරය නැත්නම් නාම රූපයෙන් රැඳෙන්නේ නැහැ කියන එකයි. එතකොට ඒකට නොහේතං පන්තේ කියලා නැත නැතමෙන ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. පළමුවෙනි ප්‍රශ්නේ ඒකයි. ඊළඟට විඥානං වහි ආනන්ද මාතුකුච්චින් ඔක්කමිත්වා ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිස්සති කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා ඊට දෙන පිළිතුරත් නොහේතං පන්ති නැත මේ ස්වාමීනි මොකද්ද ප්‍රශ්නය ආනන්දය ඉතින් යම් කිසි විදියකින් විඥානයේ මහකුසට බැසගෙන එයින් නික්ම ගියොත් එයින් ගිලිහි ගියොත් විඥානයේ මහකුසට බැස්ස නමුත් එයින් පිට වුණා එහෙම වුණොත් නාම රූපයේ ඉත්තත්වයක් සඳහා උපදින්නේ වෙයිද? උපදිනවද? ඉත්තත්වය කියන එක අපි කලිනුත් සඳහන් කළා. ඒකේ විශේෂ අර්ථයක් තිබෙන බව ඒ භවයට ඒ පුද්ගලයෙක් ඇති වෙනකොට ඒක මෙතනක් වෙන ආකාරය. ඒ කියන්නේ කොටින්ම ජාතියක් උත්පත්තියක් ලබන බවයි එතන හංගවන්නේ. එතකොට විඥාණය මෞකුසට බැසගෙන එයින් පිට වෙලා ගියොත් අර නාම රූපය ඉත්තත්වයක් වශයෙන් මෝරලා ඉත්ත්වයක් වශයෙන් පිහිවන්නේ නැහැ කියන එකයි. ඒක ඉත්ත්වයක් බවට පත් වෙන්නේ නැහැ. ඉත්ත්වයක් වෙන්න නම් අර දෙකම තියෙන්න ඕන. විඥානාම රූප දෙක. ඒකටත් එතකොට නොහේතන් කියලා කියාපු එකේ හේතුව අපිට හිතා ගන්න පුළුවන්. ඒක නැත් ස්වාමීනි. ඊළඟට බුදු පියාණන් වහන්සේ අහන ප්‍රශ්නය විඥානං ගහි ආනන්ද ධාරස්සේව සතෝ වච්චිජිස්සත කුමාරස්සවා කුමාරිකායවා අපිනුකෝ නාම රූපං බුද්ධින් විරූලින් යේ පුල්ලං ආපජ්ජිතත. ඒ කියන්නේ ආනන්දය යම් කිසි දරුවෙකුගේ හෝ දැරියකගේ ලාබාල කාලයේදීම විඥාණය සිඳී ගියහොත් අර නාම රූපය වෘද්ධියට වැඩිවීමට විපුල බවට මහත් බවට පැමිණෙන්නේද? ඒකටත් ආනන්ද සාමණේර දෙන පිළිතුර නැත. නැත්නම් මේ ස්වාමීනි අන්න ඊළඟට මේ ප්‍රශ්න තුලට අර විදිහට පිළිතුරු ලබා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ අන්න ඒකට අර සාධක සම්පූර්ණ නිසා ඊළාට දෙනවා ඒකට නිගමනය තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්ස යදිදං විඥානං අන්න ඒක නිසා ආනන්ද මේකමයි හේතුව මේකම නිදානයයි මේකම සමුදයයි මේකමයි ප්‍රත්‍ය නාම රූපයට එනම් විඥානය. ඒ කියන්නේ මෙතන විශේෂයෙන් පෙන්වන්නේ විඥානයේ වැදගත්කම. අර විඥාන නාම රූප දෙකෙන් වැඩි බර තියෙන විඥානයටයි. නාම රූප මාත්‍රයක් ඇති වුණාට මොකද දැන් අපි මේ සාකච්ඡාවේ එක එක ප්‍රශ්නය වලින් කෙළුණේ විඥානය නිසා යම්කිසි මෞකසක නාම රූපයක් ඇති වෙන්නේ නමුත් විඥානය හරියට බැහැගත්තේ නැත්නම් නාම රූපය තැන රැඳෙන්නේ නැහැ ඊළඟට විඥානය බැහැගෙන ඒ නික්මල ගියොත් නාම රූපයේ ඉස්සත්වයකටපත් වෙන්නේ නැහැ ඊළඟට මේ වෙන එකක් තබා අර කුමරියක් හෝ කුමරියක් බවට උපදිලා උපදුනාට පස්සේ හෝ ලදරු කාලෙදිම අර විඥානය යම් කිසි ආකාරයකින් සිඳලා ගියොත් නාම රූපය වැඩිවීමටපත් වෙන්නේ විපුල බවටපත් වෙන්නේ ඉතින් එතනින් පැහැදිලි වෙනවා මේ විඥානයේ අත්‍යවශ්‍ය බව නාම රූපයේ පැවතීම. ඊළඟට බුදු පියාණන් වහන්සේ හතර වෙනුව දක්වනවා විඥානං වහි ආනන්ද නාම රූපේ පතිත්තං ආලබිස්සත අපිනකෝ ආයති ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායිත ආනන්දය යම් කිසි විදියකින් කොයි ආකාරයෙන්ද කියලා මෙතන කියවෙන්නේ යම් කිසි විදියකින් විඥානීය නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාති ජරා මරණ ආදී මේ සංසාර දුක්ඛයක් ඇති වෙනවද? නැත්නම් මේ ස්වාමීන් අනිලට හතර වෙනු දක්වන්නේ ඒ කාරණේ ඊටාත්ම වැදගත් වෙනවා. ඒ එතනින් පෙන්눔 කරන්නේ දැන් මේ විදිහටයි මේක தත්ත්වය සංසාරික தත්ත්වය. ඒක නිසා යම් කිසි විදියකින් විඥානීය නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලැබුණොත් ප්‍රතිෂ්ඨාවක් ලබා ගත්තේ නැත්නම් නොපිහිටින ආකාරයක් යම් විදියකින් ඉදා ගන්න පුළුවන් වුණොත් මේ නැවත සංසාර දුක්ඛයක් ඇතිවන්නේ නැහැ කියලා ඒකත් ඉතින් අර ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක ඒ පිළිගන්නවා. ඔන්න එතකොට මේ මේ සාකච්ඡාව වෙනත් අපිට පේනවා මේ මෞකසක් පිළිබඳ මේ සාකච්ඡාව නිසාම අපිට නිගමනය කරන්න බෑ මේ අර අවිජ්ජා සංඛාර දෙක අතීත කාරණයි කියලා. මේනුත් අපිට පේනවා මේ විඥාන නාම රූප දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව. දැන් එතකොට ඊළඟට අපේ ප්‍රශ්නය මේ විඥාණය නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහොමද? නොලබන ආකාරය. ඒක සිදුවන්නේ කොහොමද කියන එකයි. සංසාරගත පුද්ගලයාගේ මේ විඥානය හැමතිස්සෙම පතිච්ඡිත විඥානයක්. මේ විඥානය නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් ලබන ස්වභාවයක් තිබෙනවා. මේ දෙක එකටමයි යන්නේ. ඒක නිසා තමයි අර දීඝනිකාය සම්පසාදනීය සූත්‍රය දැක්වෙනවා. මේ දර්ශන සමාපatti පිළිබඳ විස්තරයේදී ඒ යම්කිසි දර්ශන සමාපත්තියක් ලබාගත්තු කෙනෙකුන් දකින්වය පුරිසත්ත්‍ච විඥානසෝතං පජානාති උභයතෝ අබ්බචිනං ඉදලෝකේ පතිච්චිතං පරලෝකේ පතිච්චිතං කිය. යම්කිසි පුරුෂයෙකුගේ විඥාන ස්රෝතස විඥාන නමැති දිය පහර දකින්නවා ඒ වගේ පැවැත්මක් එක්ක පෙන්눔 කරන්නේ මෙලොවත් පිහිටලා පරලොවත් පිහිටලා අන්න අර පතිෂ්ඨිත භාවය එතන පෙන්눔 කරන්නේ අර සත්‍යාගේ විඥානයේ මෙලවත් පිහිටලා පරලොවත් පිහිටලා සංකාරගත සත්‍යාගේ ඊළඟට අනුත්තර දසන අනුත්තර තවත් ඒ විදිහට දසන සමාපත්තියක් පෙන්වුම් කරන පුරුසත්ත්‍ය විඥානසෝතං පජානාති උභයතෝ අබ්බොච්චින්නම් දෙපසින්ම නොසිඳුණු නමුත් ඉදලෝකේ අපපතිච්චිතං පරලෝකේ අපපතිච්චිතං මෙලොවත් පිහිටියේ නැහැ පරලොවත් පිහිටියේ නැහැ ඒක රහත් විඥානයේ හැටියට එතකොට රහතන් වහන්සේගේ විඥානය අපපතිත්ථිත විඥානය. සංසාරගත පුද්ගලයාගේ විඥානය පතිත්ථිත විඥානය. නිතරම පතිත්ථිත විඥානයක්. ඒක නිසාම තමයි අර සංයුත් සංගියේ සදාතක වර්ගයේ අර ගෝධික ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියදී මේ ගෝධික ස්වාමීන් වහන්සේ ගැන කියවෙනවා ඒ ස්වාමීන් වහන්සේ දිවිනසාගත්තා කියලා. ගෙල කපාගෙන ඒ දිවිනසාගත්ත නමුත් ඒ ඒ අවස්ථාවේ මරණ වේදනාව එහෙම සිහිපත් කළා ඇත්ත වශයෙන්ම රහත් වෙලයි අපවත් උනේ පිරිනිවන් පෑවේ. නමුත් මාර්යා හිතුවා මේ සාමාන්‍ය කෙනෙක් කියලා විඥානීය සොයමින් හැසිරුණු බව ඒ බුදු පියාණන් වහන්සේ දක්වනවා. මාර්යා මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානීය සොයමින් ගියා. බුදු පියාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරලා කියනවා. අපපතිච්ඡේදේන භික්කවේ විඥානේන ගෝධිකෝ කුලපුත්තු පරිනිබ්බුතෝ කියලා. මේ ගෝධික කුලපුත්‍රයා ගෝධික ස්වාමීන් වහන්සේ මේ අප්‍රතිෂ්ඨිත විඥානය කිනුයි කලුරිය කළේ. එහෙම නැත්නම් පිරිනිවන් පෑවේ. එතකොට රහතන් වහන්සේලා පිරිනිවන් පාන්නේ අප්‍රතිෂ්ඨිත විඥානය කියන්නේ. සාමාන්‍ය සංසාරගත පුද්ගලයාගේ මේ විඥානය නිතරම අර පිහිටලයි තිබෙන්නේ. අර කියාපු අර සම්බන්ධතාව නිතරම තිබෙනවා. මෙන්න මේක නිසාත් අපිට හිතා ගන්න පුළුවනි එතකොට සංසාරගත පුද්ගලයාගේ ඒ විඥානයේ මෙතන මේ නිතරම ගැටයක් වැටිලායි තියෙන්නේ මේ විදිහට අර පරලොවත් මෙලොවත් සම්බන්ධ කළා වගේ මේක එක්තරා විදිහක සම්බන්ධතාවකින්මයි තියෙන්නේ. මෙතන එතකොට මේ වැටිච්ච ගැටයක් ලිහනවා නිසා මෙතන අමුතුවෙන් ගැට ගහන්න දෙයක් නැහැ. නමුත් මේ විශේෂයෙන්ම දැන් ඔය පටිසන්ධිචිත්තය ගැන මේ කල බොහෝ විට අපට මේ වචනේ පාවිච්චි නොකර බැරි තරමට බහුල ව්‍යවහාරයේ තිබෙනවා. මේ ඒ කියන්නේ ශුති චිත්තයකට පස්සේ පටිසන්ධි චිත්තය තියෙනවා කියලා. මේ වෙන එකක් තමයි ජාතක කතාවක්වත් විස්තර කරන්න බෑ පටිසන්ධි කියන වචනේ නැතිව. නමුත් අතුමුන් ප්‍රශ්න කරනවා මේ තරම් මේ වැදගත් හැටියට සැලකන පටිසන්ධි කියන වචනය සූත්‍ර දේශනාවල නැතිමත් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ කොතිකුත් අවස්ථාවල් වල මේ මේ මෞකසට බැස ගැනීම ඒ පිළිබඳ කාරණා අවස්ථාවල් සඳහන් කරනවා මොයිකුත් කාරණා සඳහන් කරනවා. නමුත් ඒවට යොදාගන්නේ ඔක්කාන්ති, ගබ්බස්සවක්කාන්ති, උප්පත්ති ආදී වචන යොදනවා මිසක් ප්‍රතිසන්දි කියලා වචනයක් යොදන්නේ නැහැ. මේ ප්‍රතිසන්දි කියලා වචනේ තේරුම මොකද්ද? මේක අර භව දෙකක් මේ ගැට ගන්නවා එක වගේ මේ කියන්නේ චුතියක් ප්‍රතිසන්දියක් ඒ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දියක්. දැන් අපි කිව්වා අර නල කලාප උපමාවේදී බටකොටු මිටි දෙකේ උපමාවේදී අපි දැක්කා අර විඥාන ඒ බටකොටු මිටි ඇද්දාම නාම රූප බටකොටු මිටි වැටෙනවා. එහෙනම් නාම රූප බටකොටු මිටි ඇද්දාම මේක අනිත් එක වැටෙනවා. ওই විදිහ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙනවා කියලා. නමුත් මේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව පිළිගන්න අතරම මේ මේ ගැටි ගැහිමක් කරන්නේ මොකද කියන එකත් එතනත් ප්‍රශ්නයක් වෙනවා. මක් නිසාද අර දැන් මේ අර උපමාව මෙතෙන්ට ගත්තොත් අර චුති චිත්තය වැටෙනකොට උප්පති චිත්තය ප්‍රතිසන්දි චිත්තය කෙලින් වෙනවා. හරියට අර බටකොටු මේක එකක් ඇද්දාම අනිත් එක කෙලින් වෙනවා වගේ. මේ කඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඒ සම්බන්ධතාවට ඒ ධර්මතාවට විරුද්ධයි මේක. මෙතන අකාලික බවක් නැහැ. අන්න ඒක නිසා මේ මෙතනත් මේ ප්‍රතිසන්දි කියන වචනය පිළිබඳව කල්පනා කර බැලිය යුතු තැන. මෙතන ඇත්ත වශයෙන්ම මේ සංකාරගත සත්වයාගේ සංකාණය නිතරම ගැට ගැහිලා ඉති වෙන අන්තෝ ජටා බහි ජටා වශයෙන් විඥානාම රූප දෙක අතර ඒ සම්බන්ධතාව මේ මරණ අවස්ථාවේදී සිදුවෙන්නේ කුමක්ද කියන එක මේක බොහොම ගැඹුරු ප්‍රශ්නයක් හැටියට දක්වනවා නමුත් කල්පනාකාරීව සූත්‍ර දේශනා ආශ්‍රයෙන් එහෙම මේ ප්‍රශ්නය දිහා බලනව නම් අපිට පටිච්චසමුප්පාද ධර්මයේම මේක තුලින් දකින්න පුළුවන් මේ ප්‍රතිෂ්ඨිත විඥානයත් අප්‍රතිෂ්ඨිත විඥානයත් පිළිබඳව ඒව කල්පනා කරලා බලනකොට දැන් අපි කලින්ම කිව්වා අර එතනත් මෙතනත් අතර සම්බන්ධතාව ඉත්තත්වයක් ඉත්තත්වය කියන වචනේ අපට හමු වුණා ඉත්තත්ව ඉත්තභාව කියන එක මෙසේ බව කියලා අපි එකට වචනයක් යොදාගත්තා ඊළඟට මේ ඉත්තභාවයත් සමගම අඤ්‍යතභාවයක් තිබෙනවා කියලා ඒ කියන්නේ යම් කිසි තැනක ඉත්තභාවයක් ඇති වුණා නම් ඒ ධර්මතාව වශයෙන්ම දැන් මෙන්න මේක අහවල් දෙයක් කියලා කිව්වනම් එතන ඉඳලායි පටන් ගන්න අර විපරිණාමය. ඒක වෙනස් වෙන්න පටන් ගන්න. ඉත්ත භාව අඤ්ඤතා භාව දෙක එතකොට ඈඳුතු පද. ඉත්ත භාවයේ යම් තැනකට අඤ්ඤතා භාවයත් එතනයි. එතකොට මේ මේ විදිහට ඉත්ත භාවයක් නිසාම ඉත්ත භාවයක් ඇති තැනක් වෙනකොට ඒකම අඤ්ඤතා භාවයක් ඇති වෙන නිසා එතනක් ඇති තැනක හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනක් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. ඔන්න ඔය විදිහේ අර සංසාරගත පුද්ගලයාගේ ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය දැන් එදිනදා ජීවිතය අපි කියන්නේ කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවන් දැන් අවිඥානික කාය කියලා කියන්නේ මේ අපි මේ විඥානයේ සහිත කායයි. මේකයි ඇත්ත වශයෙන් අපේ දෙයක් හැටියට අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. ඊළඟට එපමණක් නෙවෙයි අපට අරමුණු කරගන්න පුළුවන් බාහිර තිබෙන දේවල්, ඇහැට නොපෙනෙන දේවල්, හිතින් හිතලා ගන්න දේවල් පිළිබඳවත් අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා තමයි අර ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාරා මානානුසයානාසු ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඇති කරගන්න පුළුවන් අහංකාර මමංකාර මානානුසයන් ඇති කරගන්න පුළුවන් මේ සවිඥානක කය පිළිබඳව බහැර සියලු නිමිති පිළිබඳව. මෙන්න මේ කාරණේ ගැන අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාව ගැන යම්කිසි අමුතු දෙයක් අපිට මතු කරගන්න පුළුවන්. දැන් මේ Taman ළඟ නැති ඉතාමත්ම ඈත සිටින යම්කිසි පුද්ගලයෙකු පිළිබඳ විශේෂ අල්මක් ඇතිව කෙනෙක් බර කල්පනාවක ඉඳලා ඉන්නකොට මේ කල්පනාව ටිකක් බර එකක් වෙන්න ඕනේ. එතකොට සමහර විට තමන්ගේ ශරීරයට වේදනාවක් දෙන්නත් ඒකත් මැස්සෙක් මදුරුවෙක් එහෙම නැත්නම් වෙන කවුරුත් ඇවිල්ලා ළඟින් හෙල්ලුවත් මේ කොහෙද ඉන්න කියලා ළඟින් හෙල්ලුවත් දැනෙන්නේ නැතරම් ඒ කල්පනාවේ නීමග්න වෙලා ඉන්නේ. ඒ මොක් නිසාද? අර විඥානයේ తాවකාලික සාමාන්‍ය විඥානයට ආйти තැන මේ කයයි. නමුත් తాවකාලිකව අර ගිහිල්ලා අර නාම රූප අරමුණේ අර බහැර අරමුණේ ඒකේ తాවකාලික එකතු වෙලයි තියෙන්නේ. නමුත් අවදි කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ හිතේ ස්වභාවය දැන් මේ හිතේ ගතිය පිළිබඳව හිතේ ගමන් කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා මේ පටිසන්ධි ගැට ගැසීමක් අවශ්‍ය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ කයේ ගමන වගේ දෙයක් නෙවෙයි සිතේ ගමන. කයේ ගමන නම් එක තැනක් අතහැර තව තැනකට යාම. නමුත් සිතේ ගමන ඒ විදිහ දෙයක් නෙවෙයි. අර දීසුලියක වගේ එක්තරා ආවර්තයක් පරාවර්තනයක්. ඒ කියන්නේ හරියට අර දැන් රබර් පටියක වගේ ඒක ඕන ඕන අතකට අදින්න පුළුවන් දීර්ඝාකාරයට හරි ඒ විදිහේ මේ පරාවර්තනයක් තියෙන නාම රූප විඥාන අතර එක්තරා විදිහ ආවර්තනයක්. අන්න ඒ ආවර්තනය නිසා තමයි ඒ විදිහ අර හවාකාර ස්වභාවය නිසා එහෙම නැත්නම් ආරුක්ක ස්වභාවයෙන් උනත් වෙන්න පුළුවන් ඒ අවස්ථානුකූලව අර විඤ්ඤාණාම රූප දෙක එක්ක ඈතට යන්න පුළුවන් මෑතට යන්න පුළුවන්. එතකොට ඒ දැන් මේ කියපු අවස්ථාවේදී අර පුද්ගලයාට කලින් තිබුණු ඈත දැන් නැහැත. නැහැත ඈත වෙලා. කලින් එතන කියලා පටන් ගත්තේ කල්පනා කරන්න ඊළඟට එතන මෙතන වුණා මෙතන එතන වුණා. ඔන්න ඔතනින් පේනවා මේ සංකල්පවල තිබෙන එක්තරා සියුම් වටිනාකමක් මේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ආදී මේ ධර්ම තේරුම් ගැනීමේදී මේ සංකල්ප වල තිබෙනවා එක්තරා විදිහක සාපේක්ෂක බව මේ මේ කාලේ වචන දාර්ශනික ව්‍යවහාරයක් යොදනවා සාපේක්ෂක එකක් අනික අපේක්ෂා කරන ස්වභාවයක් තිබෙනවා දැන් එතන මෙතන කියන දෙකේ අර ඉත්තභාවඤ්ඤතා භාව කියලා කිව්වෙත් අන්න ඒකයි ඒ ඉත්තභාවයත් එක්කම අඤ්ඤතා භාවය එනවා ඇඳුත්තක් එකක් ඇදලා ගන්නකොට අනිත් එක ඇදෙනවා අර ජාති ජරා මරණ ගැන එහෙමත් කිව්වේ ඒ කාරණේමයි ඒ විදිහටම මේ විඥාන නාම රූප දෙකේ අර විදිහේ මේ එක්තරා වටවලල් නිතරම කලාකාර ගමනක් තිබෙන්නේ. එතකොට අර බාහිර ශරීරයේ ගමන වගේ දෙයක් නෙවෙයි මෙතන තිබෙන්නේ හිත යනවා. හිත ගියාට මොකද ඒක රැඳෙන්නේ? ඒ විඥාණය තමයි වැඩි බර තියෙන්නේ. අර බර කල්පනාවක වෙනවා කියලා කියන්නේ අර විඥාණයත් අතෙන්ට ගිය නිසා. විඥාණයටයි වැඩි බර තියෙන අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ධර්ම සාකච්ඡාවනුත් කලින් දක්වපු සාකච්ඡාවනුත් හෙළි වෙනවා ඒක. විඥාණය අර නාම රූපේ අරමුණු කරගත්තට මොකද දැන් අර මව් කුසක වුණත් විඥාණය බැසගත්තේ නැත්නම් ඒ වේ නාම රූපය එතන රැඳෙන්නේ නැහැ විඥාණය එකතු වෙලා ඉඩ දුන්නේ නැත්නම් ඒක ගැඩෙන්නේ නැහැ ওই විදිහේ තත්වයක් තිබෙන්නේ අර ඒක නිසා තමයි දැන් සමහර කථාන්තර අහගන්ට ලැබෙනවා ඒ වායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් දැන් සිද්ධි පිළිබඳව අසන්ට ලැබෙනවා අර මරණාසන්න අවස්ථාවේදී අපනාදීනවා කියලා කියන්නේ ඒ විදිහේ අවස්ථාවල් වලදී ඇතම් විට පුද්ගලයාට ඒ මරණාසන්න පුද්ගලයාට පිටත ඉඳලා තමන්ගේ ශරීරය දකින්න පුළුවන් විදිය තත්වයකට ඇති වුණු බව කියවෙනවා. දැන් මේ ධර්මතාවන් බලනකොට ඒක හිතා ගන්න පුළුවනි. ඒ කියන්නේ අර කාවකාලිකව ඒ විඥාණය රැඳෙන්න පුළුවන් විදිහේ ශක්තියක් ඇති ඒ සතර මහා භූතයන්ගෙන් ඒ තව ශරීරයක් හදන්න පුළුවන් තත්ත්වයක් ඇති තැනක් නොවෙන්න පුළුවන්. නමුත් తాවකාලිකව අර බහැර ගිහිල්ලා අර අතන අතෙන්ට ගිහිල්ලා අර මේ ආපසු ශරීරයට එන්දෝ නොඑන්දෝ කියලා හිතා ඉන්න වගේ අවස්ථාවල තමයි අන්න අර ශරීරේම Tamanට පේනවා. ඒ විදිහ අවස්ථාවලුත් තිබෙනවා. එතකොට තමයි මේ සිත පිළිබඳ ධර්මතාවයක් මෙතන තිබෙන්නේ. මේ විදිහට ගත්තාම 아무තින් මෙතන ගැට ගන්න දෙයක් නැහැ. මක් නිසාද මේ මේ දියසුලියමයි මේ දිගට යන්නේ. මේ සංඛාර දියසුලිය අර එතන මෙතන වෙනවා මෙතන එතන වෙනවා ඈත මෑත වෙනවා මෑත ඈත වෙනවා. ওই දේ ස්වභාවයක් තියෙන නිසා තමයි අර සංඛාරගත පුද්ගලයාගේ අර විඥානයක් ওই විදිහට විතරම ප්‍රතිෂ්ඨිතවයි තියෙන්නේ. මේකේ එක්තරා විදිහක දෙබිඩි ස්වරූපයක් තියෙනවා. යම් අවස්ථාවක විඥාණය සම්පූර්ණයෙන් මේ ශරීරය අතහැර ගියා නම් අන්න අර කලින්ගත්තු නාම රූප අරමුණමයි. ඒ කියන්නේ යම් කිසි මව් කුසයක ඒ උත්පත්තියක් ලබනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේට 아무තු වචනයක් ඕන උනේ නැත්තේත් ඒකයි. දැන් විඥානයේ අරමුණ නාම රූපයයි. එතකොට ඒ විඥානයේ නිසාමයි ඒකට නාම රූප කියන නමක් දෙන්න පුළුවන් වන්නේ. හරියට විඥානයේ වැටෙන ඡායාව වගේ නාම රූප ඡායාව වගේ. ඒ වැටෙන ඡායාව. දැන් අර ඡායා රූපයක් ගැනීමෙදිත් ඒ විදිහේ ධර්මතාවක් තිබෙන්නේ. මේ සමහර විට මේ ඡායා රූපය ගන්න අවස්ථාව වල අර පුද්ගලයා ඒ ඡායා රූපයට හැඩවැඩ ගැහිලා මුහුණ දුන්නත් නැතත් ඒකට පිටිපෑවක්. ඒ ඡායා රූපේ ඒ රූපය කෙසේ වෙතත් ඡායාවවත් වැටෙනවා. ඒ වගේ සංසාරගත පුද්ගලයාගේ වෙන එකක් තබා චේතනා ප්‍රකල්පන වශයෙන් සිටිවිලි කල්පනා ආදී වශයෙන් ඒවා නැති වුණත් අනුසය මාත්‍රේවත් තිබෙනවා නම් ඒ අනුසයම ප්‍රමාණවත් වෙනවා අර යම් කිසි භවයක උත්පත්තියක් ලැබීමට අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යංච භික්කවේ චේතනා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් වෙනවා සංයුත් සංගියේ නිදාන සංයුත්තේ යංච භික්කවේ චේදේති යංච ප්‍රකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තීතිය ආරම්මණේ සති පතිච්ඡා විඥානස්ස හෝති තස්මින් පටිච්චිතේ විඥානයේ විරුල්ලේ නාම රූපස්සවක්කන්ති හෝති නාම රූපච්ඡය සලආයතනං සලආයතන පච්චය පහසෝ ආදී වශයෙන් ඒ සූත්‍රයේ කොටස් තුනක් දැක්වෙනවා පළවෙනි කොටස කියවෙන්නේ ඒ ඡේ පළවෙනි ඡේදය කියවෙන්නේ යංච බික්කවේ ඡේදේති යංච පකප්පේති යංච අනුසයේති මහණෙනි යමෙක් යම් චේතනාවල් පවත්වනවාද යම් චේතනාවල් ඇති කර ගන්නවාද යම් ප්‍රකල්පන කල්පනා කියන එක අපිට හිතා ගන්න පුළුවන් දැන් චේතනා ඇති වෙනවා නැත්නම් කල්පනා ඇති වෙනවා ඒ වගේම යංච අනුසේති ඒ වගේම අනුසය වශයෙන්ුත් යම් ඒ කියන්නේ අප්‍රහීන වශයෙන් මේ රූප වේදනා ආදී උපාදානස්කන්ධ පිළිබඳ ඇල්ම හැම පවතිනවා අනුශය වශයෙන්. එතකොට චේතනා ප්‍රකල්පන මේ අනුශය කියන ධර්ම ඇතිතා ආරම්භණං ඒතං හෝති විඥානස්ස තීතිය. ඒ ඒ තුනෙන් කවරක් හෝ විඥානයේ හිත ගැනීමට සිත ගැනීමට විඥානයේ ප්‍රවැත්මට අරමුණක් වෙනවා. ආරම්මණයේ සතිපතිත්ථා විඥානස් හෝති. අරමුණක් ලැබූ කල්හි විඥානෙහි ප්‍රීතියක් වන්නේ වෙයි. තස්මින් පතිච්චිතේ විඥානයේ විරුල්ලේ එසේ ඒ පිහිටි විඥානයේ වැඩුණු කල්ලි නාම රූපස්සාවක්යන් කියෝති නාම රූපයගේ දැස ගැනීම වේ ඊළඟට නාම රූපච්ඡා සලආයතන ඊළඟට නාම රූපය තියෙනවාම අනිත් ඒවා ඔක්කොම ඒකම යනවා සලආයතන ආදී එකම ඒ පළමුවෙනි කොටසේ ඒ විදිහට සඳහන් වෙනවා දෙවෙනි කොටස සඳහන් වෙනවා නෝචේ භික්කවේ චේතේති නෝච පකප්පේති අත්‍යචේ අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතිය ආරම්මණේ සති පතිච්ඡා විඥානස්ස හෝති තස්මින් පතිච්ඡිතේ විඥානේ විරුලේ නාම රූපස්සවක්ඛන්ති හෝති ආදී වශයෙන් මේ මේ දෙවෙනි ඡේදයේ තිබෙන විශේෂය මොකද්ද නොචේ ඡේදේති ඒ යම් කිසි පුද්ගලයෙක් චේතනා පවත්වන්නේ මේ මරණ අවස්ථාව එහෙම ගැන කියනකොට චේතනාවක් පවත්වන්නේ නැහැ 아무තු කල්පනාවල් නැහැ නමුත් අනුසය තිබෙනවා අතකේ අනුසයදී නමුත් අනුසය තිබෙනවා ආරම්මණං ඒතං හෝති විඥානස තිතිය. අයටත් පිළිසෙන අනුසය තිබුණත් ඒත් ඇති. අන්න අර අපි කියපු අර ඡායාරූපයට අර පිටිපෑවත්තර එතන හිටිය නිසා ඡායාරූපේ වැටුණා වගේ අනුසය තිබුණත් ඇති. එතකොට ඒක ආරම්මණක් වෙනවා. ඒ නිසාම ඊළඟට විඥානය වැඩෙනවා. අනන්ත තිතිය. ඊළඟට කියවෙනවා නොචේ භික්කවේ චේතේ ආරම්මණේ අසති පටිච්චා විඥානස නොහෝති. තස්මින් සදප්පතිච්ඡිතේ විඥානේ අවිරුල්ලේ නාම රූපස් අවක්කන්ති නහෝති. ඒවමේ තත්ත කේවලස දුක්ඛසන්දස්ස නිරෝධෝ හෝති. මොන තුන්වෙනි එක විශේෂයි එතන කියවෙන්නේ. දැන් අර මුල් කියවපු අවස්ථා දෙකේ පළවෙනි එකේ චේතනා ප්‍රකල්පන අනුසයම තිබුණා දෙවෙනි අවස්ථාවේ චේතනා ප්‍රකල්පන දෙක නැහැ ඒ පුද්ගලයාට නමුත් අනුසය තිබුණා තුන්වෙනි අවස්ථාවේ අර කියපු චේතනාවකුත් නෑ ප්‍රකල්පණයකුත් නෑ අනුසයක් නෑ අන්න ඒ බඳු අවස්ථාවක ආරම්මණං ඒතං නොහොති විඥානස්ස තිතිය. ඒකට ආරම්මණක් නෑ විඥාණයට සිත ගැනීමට. ආරම්මණේ අසති පතිත්ථා විඥානස්ස නොහොති අරමුණක් නැති කල්හි විඥානයේ පිහිටීමක් නොවන්නේය. සදප්පතිත්තේ විඥානේ එහෙම විඥානේ නොපිහිටි කල්ලි එය නොවැදුණු කල්ලි නාම රූපයගේ දැස ගැනීමක් නොවන්නේය එහෙම නාම රූපයේ දැස ගැනීමක් නැත්නම් අර නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදී වශයෙන් මේ සියල්ලම නිරුද්ධ වෙලා ගිහිලා සියලු සංසාර දුක්ඛය එතනම කෙලවර වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අද කාලයේ අවසනීයට අපි ඉතින් කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි